සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ බාර අපි කතා කළා උපේක්ඛාව පිටෝලෙ පිළිබඳ. එතකොට ඒ උපේක්ඛාව ගැන අපි ওই තරම් තද ඕනෑකමක් අපේ බුදු පියාණන් ඒ කාරණේට තරම් යොමු කළේ අපිව විශේෂයෙන් මේ උපේක්ඛාව කියන චිත්ත පදනම උඩයි සනසිල්ල කියන ස්වરૂපේ සකස් ඒක නිසා සනසිල්ලේ කියන අයිතිවාසිකම එක්ක උපේක්ඛාව හැම වෙලෙම නෑ සම්බන්ධකම පවතී. උපේක්ඛාව නැතුව සනසිල්ල කියන එක යමෙක් ගන්න හැදුවොත් ඒක නමින් නමට පමණ සීමා වෙයි. ඒකයි විශේෂයෙන්ම ඔය ධම්මචක්ක දේශනාවේදී ඔය මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතයන් අභිසම්බුද්ධා කියලා උන්වහන්සේ ඉදිරිපත් කළේ. එතකොට නියම මගට වැටුණ පුජ්‍යලයා තථාගතයන් කිව්වේ ඒකයි. ඒක අපි බුදුහාමුදුරුවෝ අවබෝධ කරපු මම මදුම් පිළිවෙතින් කියන එක තමයි අපි පුරුදු කරන්නේ. තථාගතේන අභිසම්බුද්ධා කියන කියන්නේ යමෙක්ද නියම මඟට වැටිලා ගියේ ඒ පුද්ගලයාගේ සිතුවිලි ඔය කියන මඳුන් තත්ත්වයට වැටෙනවා. බුදුහාමුදුරුවෝ ගියා ඒක නිසා උන්වහන්සේට හම්බුණා. රාහතන් වහන්සේලා ඒ මඳුන් පිළිවෙතේ ඒ නියම මාර්ගයේ ගමන් කළා මඳුන් පිළිවෙතට වැටෙනවා. එතකොට තථාගත කියන શબ્දයෙන් වෙන්නේ මොකද්ද? යම් ආකාරයක යායුත්තේ එසේ ගියා. ඒ කියන්නේ නිවැරදි මගේ යායෙම නිවැරදි මගේ ඒ ආකාරයෙන්ම ගියා. කියන අයිතිවාසිකම එතන දෙන්නේ. එතකොට ඔය කියන තථාගත ස්වરૂපය සංවිධාන කරන චිත්ත ස්වરૂප තමයි එදා අපි පෙන්නේ සත්තාරෝ ආවුසෝ සත්‍ය අදුක්ඛම සුඛං චේතෝ විමුක්ති සමාපත්තිය සපදකින් අයින් වුණා වූ චිත්ත සංවිධානයේට මෙන්න මේ කාරණා හතරක් අයිති. ඉතින් අපි කියනවා ඒ ඔක්කොම සුඛය දුක්ඛය කියන එක ප්‍රහාණය කළ යුතුයි කියන්නේ එවැනි එකක් ගැන නොසිතිය යුතු. එවැනි එකක් පිළිබඳව අපේ අවධානය බලාපොරොත්තු ඒ වගේම හැඟීම් ඒකට බැඳී පවතින தත්යෙන් අපි මුදවා ගත යුතුයි. එතකොට දැන් මෙතන ඒ කියන ආකාරයේ හැටියට සිද්ධියක් එක්ක ජීවත් වෙනවා විනා ප්‍රතිඵලයක් එක්ක අපේක්ෂාවක් සම්බන්ධ කරන්නේ නැහැ. සිද්ධියක් එක්ක ජීවත් වෙන. සිද්ධියක් එක්ක ජීවත් වෙන්නේ කිව්වේ යම් කිසි කෙනෙක් යමක් කියනවා. ඒ කියන දේ එක්ක සමාගයේ ඇසිල්ල යොමු කරනවා. ඒත් ඒ කියන දේ එක්ක සමාජ ඇසීමේ කරනකොට එක්තරා සමාජත්වයේ අවස්ථාවේදී යුතුයකමක් කල යුක්ත කලා මිස එයින් මෙන්න මෙහෙම විය යුතුයි කියන ස්වરૂපයක් තීරණයක් ගැනීම Tamanta අහිත අහිත කර බව පෙන්වනවා එතකොට අර සැනසෙන ඉඩ සැනසීමට තියෙන ඉඩ කඩ සම්පූර්ණයෙන් නැති. අර ක්‍රියාවත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. කතා කරනවා වැඩ කරනවා මේ ආදී දේවල් යාට හමු වෙනවා. ඒකට ඒක නිසා අදුක්කම සුඛ ස්වરૂපේ සුඛස්සච පහන දුක්ඛස්සච පහන කියන ඒ සංවිධානය තුළ තියෙන්නේ අර කියන මධ්‍යස්ථයට එයාගේ සිතිවිලි තල්ලු කරන අයිතිවාසිකම්. ඒක දැන් අපි කොයි අවස්ථාවේද කොහොමද අපි හොයාගන්නේ අපේ මේ ඒ සුඛ දුක්ඛ ගැට ගැන බලාපොරොත්තුවක් නැත යන තීරණය ගැනීම. අප ළඟ අප ළඟ තියෙන ඕනේ ඒකට සාක්ෂියක් හොයාගැනීමේ පුළුවන් කාරණා. ඒ මොකද්ද? ඇසීම ඇසීමට පමණ සීමා කියන බුදුහාමුදුරුවෝ විශේෂයෙන් මතක් කරලා තියෙනවා. නමුත් අපි තාම මේ ඒ අවසාන රටාව එක්ක සිටිවිලි වැඩ කරන පුරුවක් අපිට නැහැ. ඒ පුරුව ඇති කිරීම සඳහා අපි විසින් චිත්ත සංවිධානය කළ යුතු කොහොමද? ඒ ඒ අවස්ථාව එයාව සංසන කියන්නාව සංසන කරන්නාව සංසන එයාට යම් කිසි ප්‍රයෝජනයක් ලැබෙන විදිහට තමගේ සම්බන්ධතාවයේ කතාවට ඇතුල් කරනකොට අරකින් සමාතුල තියෙන බලාපොරොත්තු අනවශ්‍ය බලාපොරොත්තු අයින් වෙනවා. අරක ඒක උපක්‍රමයක් කරගන්න. ඒ උපක්‍රමයේ අරක සාර්ථක වීමට තද උදව්වක් වෙනවා. ඔන්න එතකොට දැන් මෙතනදී වීර්යය වීර්ය නැත්නම් උත්සාහය යෙදෙන්නේ මොකටද? අර මේ මධ්‍යස්ථතාවයේ සිට සබාගෙන මේ කරන කියන දේවල් කොයි එකත් අත්මහර කරන් කරන්නේ ඒකට ඒ ක්‍රියා කරන සෑම අවස්ථාවකදීම සමන්ත මොන ආකාරකින් හෝ ලෝභයෙන් හෝ ද්වේෂයෙන් හෝ අපේක්ෂාවකින් කිසිම හේකින් චිත්ත පීඩය සිදිල්ල පිළිතලිල්ල අමාරුවක් නොදැනෙන ආකාරයෙන් මේ අසුරක් කරන ගුණයක් Taman තුළට Taman තුළට ඇතුල් වෙනවා Taman තුළ සකස් වෙනවා ඒක හිමින් හිමින් සකස් වෙන සිද්ධියක් වුණාට ඉතාම පුංචි පොඩි ප්‍රමාණයක් හැදුනත් ඒකේ දැනීමේකින් ලැබෙන ආස්වාද රසය ඉතාලයි. ඒ මොකද අපි එහෙම කවදාකවත් හිතක් පාවිච්චි කරලා ලැබපු වින්දනයක් නැහැ. අපි හැම වෙලෙම හිතවගත්ත වින්දනයකින් තමයි අපි ජීවිතේ හුරු වෙලා තියෙන්නේ. ඒවා දැන් අපිට නිකන් ඉඳලාම පුරුදු වෙනවා. අර විදිහේ පුංචි වෙනසක් පේනකොට ඒකේ රසය විශාලයි. ඒ කොහොමද කිව්වොත් හැමදාම කහට වතුර බිබි සීනි පොඩක් නැතුව නැති කම නිසා කහට බිබි හිටපු මිනිහට සීනි හැන්දක් දාලා කුංචි තේ හැන්දක් දාලා තේ ටිකක් දුන්නොත් ෂා කවුද අද මේ තේ හැදුවේ කියලා අහන්න පුළුවන් මොකද අර කහටම බීලා පුරුදේ අන්න ඒ වගේ තමයි මේ අන්තිම පීඩනය පීඩනයේ අස්සේ කැළටි කැළටි ඉන්න අපිට සෝදායක අර චිත්ත ස්වරූපයක් ආවම උදන් නැගෙන ගතියක් එනවා. ඒ උදන් නැගෙන ගතිය තමයි ඔය උපක්ලේශ කියලා කියන්නේ. බුද්ධ ධර්මය උගන්වනවා රහත් වෙන්න ඉඳ නොදෙන ධර්ම ස්වરૂපය. ප්‍රීති පස්සද්දි ආදී වශයෙන් උගන්වනවා. ඒ මොකද අර පොඩ්ඩක් ලැබෙනකොට ලොකුවට දඟලනවා. ඒ දඟලින නිසා අර ඊළඟට තියෙන ජීවුම කරගන්න හම්බෙන්නේ. ඒකට කියන්නේ උපක්ලේශ. ඉතින් ඒ වගේ ඔක්කොම අයින් වෙන තත්ත්වයක් හැදෙන තුරු අර හැම වෙලේම අනුන්ගේ යහපතට සමාජ සිසිවිලි යොදන්න ඕනේ. එතකොට දැන් අපි ඔක තේරුම් ගන්න තියෙන්නේ හැම වෙලේම අනුන්ට කරන්න ලෑස්ති වෙන්නේ කියන එක. නැහැ. එතන තමන්ට කරන තමන්ට කරගන්න හැලයක් උපක්‍රම ස්වරූපයක් ඒක ඇති. ඒක අවංකව තියෙනවා. ඒ අර අර පොත කිලුට වෙනවාට කවරයක් දාන්න වගේ මේ සිත කීලෙතන සිත් වෙනවට මෛත්‍රී කවරයක් දාන. තාම ඒක අසින් පාවිච්චි කරන කොට සිත් තමන්ගේ සිතේ ඇති වෙන අපිරිසිදු ස්වභාවයෙන් ලැබෙන පීඩන නවත්වාගෙන ජීවිතය ගෙනියන්න පුළුවන්. ඒ පමණක් නෙවෙයි ඉතින් අනාගතයේ ඉතින් සරුසාර ජීවිතයක් ලැබෙනවා. ඒක දැන් අවසානයේදී අපි පෙන්නවා කස්ස පහනාති පුබ්බේව සෝමනස දෝෂ යෝවනස්සාරං අත්තංගම පරණ පාවිච්චි කරුනේ සොන්නක් දුන්නක් කියන දෙකම කලබලකාරී අයිතිවාසිකම් දෙක. දුන්නට තියෙන්නේ පිළවන ගතිය. සෝමනස්සේ තියෙන්නේ ඒ විදිහම ඔරොත්තු නොදෙන ගතිය. මේ ඔරොත්තු නොදෙන ගතිය වල තමයි මේ අපිට මේ පීඩාව කියලා කියන්නේ. දැන් යම් කෙනෙකුට අන්න මෙච්චර ගාණක් සමහරකට පරණ ජීවනාවල් වලින් මෙච්චර ගාණක් ඉතුරු කියලා මෙන්න රුපියල් 20000ක් අයින් වෙලා තියෙනවා කිව්වේ හැටියේ ඒ 20000 ගැන අහනකොට ඔයාට උපදින්නේ සෝමනයි. ඒකයි විදිහට හොලන්න බෑ. සමහරවිට ළඟ තියෙන මොහොකට හරි ගහන්න පුළුවන් හරිම වැඩි සාජන්නම් හොඳයි. ඉතින් මේක බලනකොට මිනිහ ළඟ තියෙන මොහොකට හරි ගහලා අතක් කපාගෙන රුපියල් 20000 නිසා. සම් ඔකට කියන්නේ සෝමනස්. ඒ සෝමනස් ස්වરૂපේ බුදුහාමුදුරුවෝ කියලා ඔක මේ වැඩකට නෑ. ඒ පැත්තෙන් එක්තරා ප්‍රමාණයක නොයසුම් ගතියක් ඒක තියෙනවා. සෝමනස් දෝමනස් අයින් කරන්න කියලා අත්ංගම කියන්නේ ඒක පාවිච්චියෙන් අයින් කරන්න. ඒක පාවිච්චියෙන් අයින් වෙන්නේ කවදද? උපේක්ඛාව කියන්නේ මධ්‍යස්ථතාවයේ සිට වැටෙන්න වැටෙන්න අරවය සම්බන්ධතාවය ඇදලා ගන්න. අවදි කරවන. ඒ වෑන් තමන්ගේ සිතට එකාසු කරගන්න ශක්තිය මේ සිතෙන් අයින්. මේ සිතෙන් අයින් වෙනවා. ඒ සිත අරව අවදි කරන තරමට වැඩ කරන්නේ මොකද උපේක්ඛා සිතකින් අපි ජීවිතේ සංසාරේ කවදාකවත් පටන් ගත්ත දවසේ ඉඳලා ওই කියන මොහොත එනකන් කවදාකවත් උපේක්ඛාවකින් යම සිතන නැහැ ඒ සිත මට්ටම බොහොම බොහොම අඩු සිත මට්ටමක් ඒක පාවිච්චි කරන්නේ ඒක මදි අපට දැන් මේක මදි නෙමෙයි කොහොම හරි ලබන්න හදන්නේ මොකද පීඩාවල් වලින් අන්තිමේ මේ දෙහෙත් වෙන තරමට පීඩා විඳන නිසා කොහොම හරි කමක් නැහැ මේ වනසෝ ඉඳත්තම් හොඳයි කියන හැඟීම ආපු එක්කෙනාට විතරයි මේක අගේ වෙන්නේ. එහෙම නැති කෙනෙක් මේක අගේ වෙන්නේ. මොකද ආ ඒ නිකන් කන් කෙටි ගාලා බලන්න කුණු කුණු ගාලා ඔය පොඩ්ඩක් එහෙම නෙවෙයි ටිකක් ඇඟට දැනෙන්න තියෙන්න ඕනේ නේද කියලා ඒ කියන එක්තරා මට්ටමක් එක එක බුද්ධිලංගේ චිත්ත වේගවල හැටි. ඒත් ඒ තත්ත්වය නිසා කොහොම හරි අපි හොයනවා අනේ මේ පීඩන නැතුයින් ගත්තම ඇති. අන්න මේ පුජ්‍යලයාට මිනිස්සු ගැලපෙනවා මේ ප්‍රයත්න කරන්නේ. හොඳයි. දැන් ඔන්න අපි අර පෞගිය ඒ ගිය සුමානේ කරපු දේශනාවේ පුංචි සම්පින්දනයක් ඉදිරිපත් කළේ මොකද? අද තීන දේශනාවේ මාතෘකාවට ඒක සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. රූපය ගතියක් කිව්වා මේක තමයි ගැළපෙන්නේ. අව්‍යාකෘත නෙවෙයි අව්‍යාකෘත ස්වરૂපයට. මොකද රහත් තනතුරු ඔය නියම රසයෙන් මතින්නෙන්ද රාගයේ දේන ඔය සිත. ඒකට සෝවාන් වුණත් සතරදාගාමී වුණත් අපි අනාගාමී වුණත් ඔය නියම මෙදා ස්වરૂපේ සම්පූර්ණයි. නමුත් ගාද්දරට සිත 80ක් විතර මධ්‍යස්ථාවේ තියෙනවා. නමුත් ටිකක් ඒ පැත්තත් නිකන් දැලෙනවා වගේ ගතියක් ඔබේ. ඒක නිසා රහතන් වහන්සේටයි අවියාකෘත සිත් පහළ. ඒකට මේ කියන්නේ ඊට සමාන ස්වરૂපයක් සිටී ගන්නවා. එතකොට දැන් අපි කුසල ධම්මා ධම්මත් නැතිව කතා විතුන කුසල ධම්මා අකුසල ධම්මා කියන වචන දෙකක්. නමුත් මේ අකුසල ධම්මා කියන පැත්තේ සම්පූර්ණයෙන්ම අයින් වුණා මේ කුසල ධම්මා කියන පැත්තේදී රාග නිස්සීත් ස්වરૂපයක් ලෞකික කුසල වල පවතී. ඒක නිසා ඒකිනුත් අයින් වූ මට්ටම තමයි රහත් මට්ටම රහත් විදේ ඇති වෙන්නේ. නමුත් දැන් නියම විදියට කුසල ධම්මා කියන එක తాවකාලික වශයෙන් හෝ අපි පාවිච්චි කරනවා නම් ඒ සිතේ ඒ කුසල ධම්මා කියන සිත් ස්වરૂපේ පවතින්නේ අපේක්ෂාව වලින් තොර වූ පරිසුද්ධ ක්‍රියාවක්. ඒක දැන් අපි බොහෝ දුරට අපේ ක්‍රියාවල් වලින් අපි පීඩා විඳින්නේ කුසල ධම්මා ඒ ක්‍රියාව තුළ නැති නිසා. අපි කුසල කියන කතාව දැන් ඒ පැත්තටයි මේ ඒ කාරණේ තෝරන්නේ මේ හැදී කුසල් කියන කතාව අපි මේ පාවිච්චි කරන්නේ එක්තරා මාධ්‍යයකින් අපට ලැබිලා තියෙන ආකාරය හැටියට ඔය පින්කම් කියන විශේෂ වැඩ ටිකක් එක්ක. දැන් කුසල ධම්මා කියන එක යම් වෙලාවකද යා පාවිච්චි නොකළේ ඒ වෙලාව තමයි යා දුක් විඳින වෙලාව. ඒ වෙලාවේ කිසි කොයි වෙලාවෙ හරි. Tamange සිතෙන් පීඩනයක් දුක් විඳිනවා නම් පීඩාවක් Tamanගේ හිතට එනවනම් එයා දැනගන්න ඕන මම මේ අකුසලයක් කරන වෙලාව මෙතන කුසල ධම්මා නැහැ දැන්. ඒකේ කුසල ධම්මා කියන එක සංවිධානය කිරීම. ඒ තැනත්තා බලන්න ඕන මගේ මෙතන මොකක්ද අපේක්ෂාවත් මොකක් ගැනද අපේක්ෂාව මතුනේ? මොකක් ගැනද මගේ බලාපොරොත්තුවක් හදින් එල්ලා තියෙන ඉක්මනින් විමසුම් කළොත් එයාට දෙන්නේ අකුසල ධම්මා වලට නැත්තම් මේ පීඩන මතු කිරීමට අපේක්ෂාවක් සුදු දීලා තියෙනවා මේ සිතාත්යක තියෙනවා. ඒක අස් කරපු හැටි සුදු නැයි වෙනවා ඒ අස් කිරීමයි කුසල ධම්ම. එතකොට දැන් කුසල ධම්මා කියන එක අපේක්ෂා කරන ක්‍රියාවක්. බුදුහාමුදුරන්ට අපි වඳිනවා, දරුණා සලකනවා. එතන මොනම අපේක්ෂාවක්වත් නැහැ. උත්තමයේ බුද්ධ ඔහුගේ උත්තර භාවය සකස්. අප වැන්නන්ගෙන් ඉතු වේසි ඉතුකමක් ඉතු කළා ඉච්චරයි. බලාපොරොත්තු මුකුත් අන්න එතන විතරයි කුසල බ්‍රහ්මා කියන සංවිධානය සකස්. එතකොට ඒ උඩ දමෝපිය අසල්වැසියෝ ඇතුළට වෙන කවුරුත් හැම එක්කෙනා එක්කම කුසල ධම්මා අපේ ළඟ වැඩ කරන්න ඕනේ. මොකද මුළු දිහා බැලුවා යුතුයකමක් කියන්නේ මුළු දිහා බැලලා ඉතින් සොරඳ භාවයක් ඉදිරිපත් කෙරේ ඔච්චරයි එයා එයාව හඳුනාගන්න එයාව යාළුවෙක් වශයෙන් තියාගන්න ඔන්න ඔතෙන්ද වැටිච්ච හැටි අපිට ගන්න මෙයා ඇසුරට හොඳයි කියලා ගත්තොත් එතන බලාපොරොත්තු තියෙනවා ඇසුරට ඒක දන්නේ නැහැ කලක් හිතීද දන්නේ ඥානාවිද හරස් කැපීම ඒක තියෙන ඒක නිසා ඒ වෙලාවට තියෙන යුතුයකම් ඉෂ්ට කළා සම්පූර්ණේ ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා නම් අන්න එතන කුසල අන්න ඒ ස්වરૂපය මුළු දවසම පාවිච්චි කරනකොට යම් වෙලාවක සැනසෙල්ලක් පිළිනවා නම් එයා කුසල් කරපු වෙලාව ඒ දවසේ ඒ කාර්ය කොයිතරම් දුක්ද විඳින්නේ ඒක අකුසල් කරපු වෙලාව. දැන් කුසල අකුසල කියන එක අපි ඔය විදිහට තේරුම් ගන්න ඕනේ. එතකොට මුළු දවසම සැප විඳින්නා විසින් කුසල් කළ යුතුයි කියන එකයි ඉදිරිපත් කරන්නේ. කැපවෙනවා නම් කුසල් සිතක් තියෙනවා නැත්නම් කොහොමද අපි කුසල් කියන ඒවා නිකන් මේ කැටේට සල්ලි දාන්නා වගේ හදිසියක් තුන ගන්න ලබන ආස්නේ ඒ ඔන්න උතනින් තමයි අපිට මේ බෞද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම මඩේ එරිලා ගොඩ ගන්න බැරි තරමට වැහිලා තියෙනවා හැම සිතක් අත්‍යම කුසල ධම්මා තියෙනවනේ කුසල ධම්මා තියෙනවා නම් කුසල් කරනවා කියන්නේ කොහොමද මං කුසල් කරනවා කියන්නේ මම හැමිසුන් සැපෙන්නේ ඒ සැපෙන්ට මට තියෙන්නේ කුසල් කරන නිසා ඔය සැපහිත හදන එකයි කුසලයේ කියන්නේ. ඒක නිසා අපි බෞද්ධයෝ මුළු දවසම උදව් කරනවා. නැත්තම් දුක් විඳිනවා. ඒ කියන්නේ දුක් විඳින පව් ඔන්න කුසල ධම්මා කුසල ධම්මා වෙරි කැහැටි. ඊළඟට අදට තියෙන්නේ <clears throat> මෙතන අහනවා අනිත්‍ය චේතෝ විමුක්තියක් ගැන. ප්‍රශ්නේ. අනිමිත්ත චේතෝ විමුක්තිය. ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ අ සාතන් සාතන් වහන්සේගේ එක්තර ලක්ෂණයක් රහත්කේ. නමුත් අපට අපට අනිමිත්ත වෙන්න ඕන මේ ලෝක ධාතු කියන්නේ. අනිමිත්ත වෙන්න ඕනේ කරන්න ඕනේ. අර සමතන් වහන්සේගේ එහෙම වෙනවා. උනත් කරන්නේ අනිමිත්ත වීමට සියලු දේවල් සංවිධානය සකස් කළා ඉවරයි ඒක නිසා අනිමිත්ත වෙනවා උන්වහන්සේට ලෝකෙක අපි අනිමිත්ත කරන්න අපිට තියෙන විශේෂත්වය අනිමිත්ත කියන්නේ මොකක්ද? දැන් කලින් උපේක්ෂාව ගැන කතා කරා. නදහත් මධ්‍යස්ථ සිත ගැන. මධ්‍යස්ථ සිතේ ලක්ෂණය කිව්වා. ඒකෙන් ලබන රසසරු රසසරු වෙක්කිවා. එතකොට මේ මධ්‍යස්ථ සිත යම් අවස්ථාවක යම් කිසි පුජ්‍යලයේ තුල තියෙනවා නම් මේ ලෝක ධාතේ සියල්ල ඔහුට අනිමිත්තයි. ඒ ඒ යා ඔහුසින් එක කරගත යුතු ප්‍රත්‍යජන නිසා. අනිමිත්තේ කියමු ගන්න. අනිමිත්තේ කියේ නිමිත්තේ කියන්නේ සැකයෙන් යුක්තව පරිහරණයට යන අවස්ථාව. සැකයෙන් යුක්තව පරිහරණයට යනවා. ඒක නිමිත්තයි. ඒ කියන්නේ හැම එකක්ම දැන් කෙනෙක්ගේ අපි මුල්දියා බලන්නේ කොහොමද දන්නේ මිනිහා කියලා සැකයක් තියෙන මුල්දියා බලනකොට ඈ හිනාවෙද දන්නේ නැහැ. මොකක් හරි හිතේ තියෙනවද දන්නේ නැහැ. ආදි වශයෙන් හැම එකක් එක්කම අපේ තියෙනවා අපිට ඒකෙන් දුකක් ලැබෙයිද සැපක් ලැබෙයිද කියන සැක. ඔය අවිශ්වාසදායක චිත්ත ස්වરૂපයක් ආ යොමු කිරීමයි නිමිත්ත කියලා කියන්නේ. දැන් නිමිති අල්ලනවා කියන්නේ ඒකයි. මොකක් හරි බඩුවක් නැති ඉච්ඡා. කාගේ හරි ගාවට කියන නිමිති අල්ලන මේ ගාවට කියන ඒ මනුස්සයා කියන මේක හම්බ වෙන්නේ නැද්ද කියලා බලාගෙන චල අකුරක් අල්ලන්න. එයා කියන්නේ හම්බ වෙන්නේ නැද්ද. ඉතින් බයන්න අල්ලනවා. බයන්න අල්ලපුවම හරියන්නේ නැහැ ඔය. ඔබ බයන්න එපා ඔක හම්බ වෙන්නේ නැහැ. අර බයන්නේ අල්ලන්නේ හරියයිද නැයිද කියන්නේ. ඒ වගේම අපි මේ ලෝක ධාතුවේ ලෝක ධාතුවේ තියෙන හැම දෙයක්ම ආශ්‍රය කරන්නේ ඒකේ මොනවා වේද දන්නේ සන්තෝෂයක් වේද හිතනා කරගන්න වේද ඔන්න ඔය ඔක්ද කියන්නේ නිමිත්ත එතකොට යම් කිසි දෙයක් නිමිත්තෙන් බැහැර ගොස් බැහැර වෙලා අයින් වෙලා අනිමිත්ත වෙන්නේ කොහොමද ඕනම මඩවලද්දයක් ඕනම අසුචි ගොඩක් දිය. බලනකොට දැන් එයා ඒ නරක දෙයක් දිහා බලනකොට මහා ලොකු සැපයක් බයක් උපදීද ගැස්මක් වේද අප්‍රසන්න භාවයක් වේද කියලා හිතන. නමුත් එයා ඒකාන්තයෙන්ම අනිමිත්තේ කියන්නේ නෑ නෑ. ඒ කොයි දිහා බැලුවත් කොයි එක ඇහුවත් මොන ආග්‍රහණයවත් මට දුකක් නෑ. මම දුකක් කියන්නේ ඇයි? මගේ හිත මධ්‍යස්ථයි මොකකින්වත් මම මොකද බලාපොරොත්තු වෙන්නේ නැහැ මම බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඒ ආපදේ මම පිළිගන්නවා යමකින් හොඳමට මේක ඕන කියලා හිතලා නරක හම්බුනොත් තමයි දුක නැහැ නෑ ඕකේ නරකාවක් මම පිළිගන්නවා බොහෝම හිතවත්කම් හොඳවත් ඒ විදිහටම පිළිගන්නවා පිළිගන්නවා විතර ඒ දෙකෙන් එකක්වත් මට ඕනේ නැහැ මොකද මගේ ළඟ තියෙනවා හැම වෙලෙම දුකක් නිසායි මම ඒවා බලාපොරොත්තු වෙන්නේ මොකද මගේ ළඟ දුක් තත්ත්වයක් තියෙනවා ඒක නිසා එයින් මගේ මේ දුක නැති කරගන්න සනසිල්ලක් ලැබෙයිද නැත්නම් දුක වැඩිවෙයිද කියන හැඟීමයි ඇති. එතකොට ඒ හැඟීම නැති වෙනවා මධ්‍යස්ථව කිසිවක් කරේ කිසිත් බලන්න. ඈ අනාරම්මණය කියන්න බැරි සිතේ සකස් වීමයි අරමුණ කියන්නේ. ඒ හැම එකිනෙකගේම සිත පේනෝම් පානකම් යම් කිසි අරමුණකට වැටෙනවා. ඒක අව්‍යාකෘත භාවයෙන් හෝ ඒ ස්වરૂපයකට වැටෙනවා. එතකොට කුසල ආරම්මන අකුසල ආරම්මන කියලා වෙනම සිත් සකස් වීමක් තියෙනවා. ඒකද ඒ සකස් වීම දෙකට දෙක අරමුණයි කියලා කියනවා නම් අරමුණයි කියලා කියනවා නම් ඒකට සිතේ සකස් වීම කොයි එකත් එක්තරා අරමුණක්. ඒක නිසා මේක අර සිතේ මදහත් භාවය මධ්‍යස්ථ ස්වરૂපය පවත්වා ගැනීමට උවමනා හැදේකුයි අර කියන தত্ত্বවලින් ඉදිරිපත් කරනවා. ඒ தত্ত্বවලින් ආවහම ඒ මධ්‍යස්ථ ස්වභාවයට ආවහම අර කියන අනිත්‍ය ස්වરૂපේ කියන්නේ බලාපොරොත්තු තොරව අසුරු කරන්න පුළුවන් බලාපොරොත්තු අසුව අසුරු කිරීම හරියයිද නොයද යන සැකයක් උද අසුරු කිරීම නිමිත්තවත් නිමිත්තක් බලාපොරොත්තු තොරව හරි වැරදි දෙකක් නෑ ඒකෙන් මට ඒකාන්තයෙන්ම සපත්මයි ලැබෙන්නේ ඒකාන්තයෙන් සපයයි මගේ හිත සප සප්‍රේ දෙන්නේ ඔය එකකටවත් බෑ මගේ හිත සප තත්යෙන් වෙනස් කරලා දුක් තත්යට දාන්න මොකද මගේ දුක් තත්යට වැටෙන බලාපොරොත්තු නෑ කොහෙන් හරි රින්ගුණොත් ඒ බලාපොරොත්තු කියන එක ඇත්තෙන් මේ දුකට වැටේ ඒක වස්තුවේ හෝ වෙන හිත වරදක් නෙවෙයි. ඒක මා මාතුල කියන නොදන්නාකමේ ප්‍රතිඵලය. ඒකම හරි ගස්සනවා විනා මේ ලෝකේ තියෙන කිසියකින් උදව් බලාපොරොත්තු වෙන්න නරකයි මගේ සැපේ. කියන හැඩේ උඩ ඒ පුද්ගලයා ක්‍රියා කරනකොට අනිමිත්ත தත්ත්වයට වැටෙනවා. ඒක නමුත් මෙතන කියනවා අනිමිත්ත තත්ත්වයට හිත ගැනීම සඳහා ඔහු විසින් කළ යුතු දේ. සම්බ නිමිත්තානංච අමනසිකාරෝ මේ මානසිකාරය කියලා හැම නිමිත්තක්ම ඒ කියන්නේ ඉන්ද්‍රිය දුරුෙන් දෙයි හැම එකක්ම අමනසිකාර මේ අමනසිකාරය කියලා කියන්නේ දැන් මානසිකාරයක් ගැන කතා කරනවා මොකද්ද දැන් භාවනා කරන පුජ්‍යලයා එයාට අනිවාර්යයෙන්ම අයිති මානසිකාරය කියන්නේ මානසිකාරය කියන්නේ මොකද්ද? හැඳිනීමේ එක්තරා සංඥා මනස. හඳුනපු බව. මොකද්ද මෙයා හඳුනන්නේ? ඒක විශේෂ. මෙයා හඳුනන්නේ ඒක මට හිත කර ඒක මට අහිත කර නැත්නම් මේක ලෝභය මේක ද්වේෂය මේක ශ්‍රද්ධාව මේක ආදී වශයෙන් එයා මානසිකාරයටපත් වෙනවා. ඒ මානසිකාරයටපත් වෙන්නේ මොකටද? ඔහු තුල ඒ තමා විසින් බලාපොරොත්තු වෙන චිත්ත දියුණුව තමා විසින් බලාපොරොත්තු වෙන චිත්ත දියුණුව සකස් කර ගැනීම සඳහා තමා ළඟ කොච්චර ඒ ඒ ස්වરૂපයන් සිත එක්ක සම්බන්ධ වීමට මෙතන tempat වෙලා තියනවාද කියලා බලා ගැනීම ඔහු විශ්ින් කරන එක. ඒත් දැන් මේ මේක ලෝභ සිතක් මේක දේජ සිතක් මේක මෝහ සිතක් ආදී වශයෙන් මේක සද්ධා සිත මේක ප්‍රඥා සිත ආදී වශයෙන් ඔහු මේ මේ හඳුනන ඒ හඳුනමින් ඉන්න අවස්ථාවේදී ඔහුට වෙන්නේ මොකද්ද අර සමහරවිට තියෙන බලාපොරොත්තු හුරුව ඒ අවස්ථාවේදී සිතිවිලි එක්ක සම්බන්ධ වීම සිතිවිලි එක්ක සම්බන්ධ වීම ඔහු නවත්තන එතකොට දැන් මෙතන කියනවා සම්බ නිමිත්තානංච අමනි මානසිකාරයෙන් තොර වූ අවස්ථාවක්. ඇයි මේ මානසිකාරයෙන් තොර වූ අවස්ථාවයි කියන්නේ? එයාට මුකුත් ඒකේ හඳුනන්න දෙයක් නැහැ. ඒ Taman ඒ නිමිත්තේ ඒක හොඳයි, හැඩයි, ලක්ෂණයි, ප්‍රයෝජනයි ආයක මේ මේ වර්ණනීය ආදී වශයෙන් යමක් කියනවනම් ඔහු ඒක හිතන් හිතුවොත් ඒ හිතවිල්ල අස්යෙන් නැත්නම් ඒ සිතීම නිසා සිටි අට ගන්නවා අර අපේක්ෂාවල් ඔක්කොම. එතකොට ඒ නිමිත්තේ තිබෙනා වූ කිසිවක හැඩයක් වර්ණයක් ආදී අට හඳුනීමට අනිවාර්යෙන් ඇහැට ඒක වැටිච්චාම කහ රතු නිල් ආදී වශයෙන් මේ වෙනස පේනවා. නමුත් මේ අමනසිකාරය කියන්නේ ඒ ස්වરૂපේ සමාගේ සිතෙත් එක්ක සම්බන්ධ නැහැ. සිත ඒකත් එක්ක සම්බන්ධ නොකර ඉඳීම. පාට නිල් බව දන්නවා එච්චර. ඒ නිලෙන් මට කියන්නේ. නිල මත උස තර කෙට්ටු දීඳ දීනි අලු මේ එකක්වත් මට වැඩක්. ඒ එකකින්වත් ඔහුට අපේ බලාපොරොත්තු උදව්වක් ගන්න නැත්නම් අන්න එතනයි අමනසිකාරය. ඒක තේරුම් නැත්නම් ඇහුවට කමක් නැහැ. ඔහුට හිතෙනවා නම් මේ එකකින්වත් මට මගේ චිත්ත සංසිඳ මගේ දැන්දිල ඔය එකකින්වත් ගන්න මොකුත් මට නැහැ අමනසිකාරය. හදාගෙන ඒක පරීක්ෂණයකට ගොදුරු කරන්න ගියා. ඒකෙත් සමාජයේ සිටේ අර ඒ ජීවන ඒ පිළිබඳව ජීවනක් ඇති වීමට ඒක හේතුවක් වෙනවා. නමුත් ඒ නිකන් සාමාන්‍ය සුළු පැත්තක් මම පෙන්නේ. නමුත් අපි හැම වෙලේම මතක් වූ වෙලාවටවත් නැත්තම් මතක් කරගෙනවත් කියන මතක් වූ වෙලාවට නැත්තම් මතක් කරගෙන ඒ සමාගයේ සිටේ යම් යම් අපේක්ෂා තිබුණා. මේවායින් මෙන්න මේ මට්ටමයි අපේ ජීවිතයට එක්කාසු වෙන්න කියලාවත් හිතුවොත් ඔය කියන මට්ටමද ඔය කියන පොහසත් අයිතිවාසිකමට සමාගයේ හිත හරවන එක්තරා උපක්‍රමයක් වෙනවා ඒක. ඒක එහෙම නැත්නම් යමක් දුක් යමක් අසුරු කරන වෙලාවට මේවා මෙහෙම අපි ආශ්‍රය කරන්නේ අපේ දුර්ලකමද්දුක අපේ කෙලෙසල් කෙලෙසයි. කවදා හරි අපි සපන් ගින්නේ මේවා පිළිබඳව අර විදිහට හිතුවොත් තමයි කියලා හිතුවත් ඒත් එක්තරා උදව්වක්. ඔන්න උපක්‍රම මේකට යොදලා ඒ කියන නිමිත්ත අමනිස්කාරයටපත් වෙනකොට ඒ අනිමිත්ත ධාතිය මනසිකාරෝ අනිමිත්ත ධාතිය මනසිකාරෝ කියලා කිව්වා. ඒ මොකද දැනගන්න ඕන අර ඒ නිමිත්තේ ඕහැඩ වර්ණය ඔය ප්‍රමාණය ඔය දැකුම් කළු ස්වરૂප මේ ඔක්කොම ඒ නිමිත්ත හදලා තියෙන හැදිලා තියෙන යම් කිසි ධාතු සත්‍යයක් තියෙනවා යම් කිසි රසායනික හෝ යම් කිසි හේතු සමූහයක් තියෙනවා ඒක විසින් ධර්ම දේවල් විනා මේ නිමිත්තට ඕකයි කියන්නේ ඒ ධාතු විසින් ඔය ධර්මෝක තේරුණාද ධාතු විසින් ගන්නවා. දැන් අපි කිව්වොත් යම් කිසි එකක පැණිරහ තියෙනවා නම් ඒකට ඔය පැණිරහ එන්නේ ඔය සීනි වල අහවල් රසායන තත්ත්වයක තියෙන නිසායි. එහෙම නැත්නම් ඕකේ පැණිරහ නැහැ. ඒකට ඒක අර ඒක සංවිධානය කරපු රසායනයට බාර දෙනවා. බාර දීපුවාම රසායනයේ අයිතිවාසිකම් කියනවා මිසක මේ වස්තුවක අයිතියක් නෑ ඔකට. ඒක නිකන් ඉල්ලගෙන අහවලාගෙන් ඒක ඉල්ලගෙන සමහරව යමින් ඉල්ලගෙන ඉඳගෙන යන්නේ. සමහර නබෝධහල් කියනවා අඳුන සපත් දාගෙන මග දිගට අද්දවද්ද. ඒක දැන් නම් කරන්නේ ඉස්සර එල්ලා කියනවා දකින්න නම් නවමෝගෙන් පාන්දල වුණා. හ්ම්. ඔබලා දොස් දොස් ගගා ඔගේ හත් හත් යනවා. ඒ කාලේ වැඩි තාරපාරවල් තිබුණේ නැහැ. ඉතින් අර ගල් ඉතින් සැන දෙනවා ටිකක්. මේ ගල් වල ගල් පොළොව නිසා හු තමයි කවුරු සම්පත් කියලා ඒකෙන් නම්බු රැකෙන. අන්න ඒ වගේ අනුන්ගෙන් ඉල්ලගත්ත ධාතුවේ දරින් ශක්තියකින් ඉල්ලගත්ත යක් මේක තියෙන්නේ. නැතු මේකට ඕකයි කියන්නේ. කියලා ඒ ඒක සකස් කරපු ධාතුවේ නිම්ම ජන තමයි වෙන්න ඕනේ. ඒකට දැන් ඒ වස්තුව තනි කර හිස් හිස් කියේ වටිනාකම් මේ කිසිම ඔය තොන්නර දේවල් වල එකකවත් ස්ථීර අයිතිවාසිකමක් නැති දේවල් එතකොට ඔය එකින් එකට බෙදී ගියම ඔතන මොනවද තියෙන්නේ නිකම් ශිෂ්‍යකක් ඔතන කියන අර කලින් හිතන ක්‍රමයට සාත්‍යක් මේ සිතුවිලි වලින් දෙන්න සම්බෝධව කරනවා එතකොට නිමිත්තේ අමනසිකාරය දහතේ මනසිකාරය කියන වර්ග දෙකක් මෙතන එක්කාසු කරනවා ඒ ඇත්ත අර ඒක සීන ස්වરૂපය ගැන හිතන්නේ නැතුව ඒව හදාපු ස්වરૂපය ගැන තමාගේ සිත දුවනකොට මේකට ඔය අයිතිවාසිකම් එකක්වත් නැහැ. දැන් අර නයිජරගේ සංසාරේ වල කේමා මෙහිමින් වහන්සේ පිළිබඳව <clears throat> කතා පොතේ ජනසීත හිතිච්ච සිතිවිලි තමයි රහතන් වහන්සේ. මොකද්ද? අර මෙහා තරුණියක් බුදුහාමුදුරන්ට පවන් සලමින් ඉඳලා මහල්ලක් බවට පත් වෙනවා දැක්ක අවස්ථාවේදී ඒ කේම එතකොට මෙහිමින් යන්සේ නෙමෙයි විසුලියක් ඒ සංකීර්ණ හිතිච්ච තමන්ගේ චිත්ත සුද්ධිය අධින් හිතන ආකාරය මොකද්ද අර තරුණ කමින් කියන එක ඔය ජීවිතයේ চাইති එකක් නෙවෙයි ඒක ධාතු වලින් කෙනෙක් එකක් ඒ ධාතු නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙන්නේ අර ඒකේ ශක්තිමත් භාවය පුදුදු කරපු භාවය සියල්ල අදේලා අන්න දැන් දුම වැටිලා ඉන්නවා. ඒ මොකද අර මුලින් ඒ தත්ත්වය උදම් සකස් කරපු ධාතු එතන නැහැ. ඒ ධාතු දුර්වල වෙලා. කියන එක එකයි එයාගේ සිතිවිලි සම්බන්ධ වෙන්නේ. මොකද ඒ පැත්තෙන් විතරයි කියනවා මිනිහන්සේ රහත් වෙන්න තිබුණේ. ඒ තමයි බුදුහාමුදුරුවෝ ඒක පෙන්නේ. කරනවානේ. ඉතින් අපිත් එක එක දෙස් ආශ්‍රිතව තමයි අපේ මේ චිත්තසුද්ධිය ඇති වෙන්නේ. කොහොමද යන්නේ? කොයි එකෙත් ඉතින් අතපත ගදා ඉස්මකට මොකක් හරි හරියයි අපිට ඉතින් අද බුදු කෙනෙක් නෑ ඒවා පෙන්වන්නේ ඒක නිසා ඉතින් කොයි කොයි කරනවා හරියන ගැත්තකින් හරියාගෙන යන්න ඔන්න අනිත් කියන ඒ කතාවේ ක්‍රියා ස්වરૂප දෙක සංවිධානය කිරීමට උදව් කරන ක්‍රියා ස්වરૂප දෙක ඊළඟට දැන් තවත් එකක් තියෙනවා ප්‍රශ්නයක් එතන ඉදිරිපත් වෙනවා අනිමිත්ත චේතෝ විමුක්ති චිතියා කියන තවත් එකක්. ඒ කියන්නේ ඒ තමන්ගේ සිත ස්ථීර වශයෙන් තමන්ගේ සිත ස්ථීර වශයෙන් අර අනිමිත්ත ස්වરૂපයට පත් කිරීමේදී ඒක ස්ථීර කිරීමට ඒ කියන්නේ ස්ථාවර කිරීමට වෙනස් නොවන තත්ත්වයෙන් ඒක හිර වෙන මට්ටමේ එන්නේ කොතෙන්ද මොන ආකාරයෙන් එන්නේ ඒකට උදව් වෙන ස්වરૂපය මොනවද කියලා පෙන්වන සරියුත්ථම්දුරු පෙන්වුවා සබ්බ නිමිත්තං අමනසිකාරෝ අනිමිත්තං ධාතියෝ මනසිකාරෝ ඒක දැන් අපි කිව්වා ඊළඟට පුබ්බේ අபிසංකාර පුබ්බේව අபிසංකාර මේ පුබ්බේ අபிසංකාර කියලා කියන්නේ මොකද්ද? ඔය අපේ ළඟ තියෙනවා යම් යම් දෙයක විරුද්ධ සම්බන්ධ කියන ස්වરૂප දෙක. ඒකට කියන්නේ පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර කියලා. පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර කියලා. ඊළඟට තව එකක් ආනින්දාවි සංකාර. ඒකට අපලඟ අපුඤ්ඤාභි සංඛාර. ඒක තමයි ඤාභි සංඛාර කියලා කිව්වේ. අපලඟ අපුඤ්ඤාභි සංඛාර තියෙනවා. දැන් බලන්න ඒකට නිදසුන. එක්තරා අවස්ථාවකදී දෙන්නවල දෙන්නවලින්දී වෙනනම් කරලා ඉතින් බෝසත් තුමා කෙරෙහි බෝසතුන් කෙරෙහි දේවදත්ත ඇත්තාගේ සිතේ අපුඤ්ඤාභි සංඛාර නරක හිතක්, විරුද්ධ හිතක්, ක්‍රෝධ හිතක් පහළ අන්න ඒයන් බොහෝම කලකට කල්ප මහා රාජිවිලි ඉස්සෙල්. නමුත් බොහොම ආශාවෙන් පැවිදි වෙන්න ගියා. බුදුහාමුදුරුවෝ ඉතින් කලින් මස්සිනා තමයි. නමුත් පැවිදි වෙන්න ගියා අනුරුද්ධ මේ උපාලි ඔය කියන හබ්දනේ. ගියර අන්තයත් එක්ක. ගිහිල්ලා ඒ පැවිදි ලැබුවා. පැවිද්දලා වෙලා අභිඥාති තිබුණා. නමුත් අර අභිසංකාර පරණ පොන්තරයක් බුදුහාමුදුරුවෝ දිහා බලනකොට කොතෙන්ද ආවේ? අර අභිඥා ඉපදෙවට පස්සේ නැත්තම් ඔය අභිඥාව උපදවන්න බෑනේ. නැත්තම් බුදුහාමුදුරුවෝ ගාව මහණ වෙන්නත් බෑනේ. කවුද අයෙක් ළඟ මහණ වෙන්නේ? මම යන්නේ අපේ කොහෙත් මේක දෙන්නේ නැහැ යන්නේ කෙනෙකුට කියලා කියයි. නමුත් අභිඥා ඉපදෙවට පස්සේ තමයි මේක ආවේ. එදා අතීතයේ අර වෙනින් එක්කසේ ලාභ ලබන සමයේදී තමයි අරව පරද්දලා මෙයා මෙයාගේ පාඩුව අරයාගේ සිද්ධ වෙච්චාම කොපිට උනේ. ඒ වගේ මෙයා පුළුවන් කාර්යයක් උනාට පස්සේ එක්තරා ප්‍රමාණයකින් උඩින් යන්න පුළුවන්, ওই පොළොවට රිංගන්න පුළුවන්, අරවම කරන්න පුළුවන්. ඒ විච්චාම ඊළඟට මෙයාට දෙන ඔව් මට දැන් නොඑක් මේව මවන්න පුළුවන්, නොකෙලින්ද පුළුවන්, ඈ දැන් මම මේ විදිහ අයිතිවාසිකම් දාන අපේ මස්සිනයි නෑ නංගි දඟලයි හිටියේ නෑයි. ඒක එයාට පුළුවන් නම් අයි මට බැරි කියලා ඔන්න ඒ අස්සින් ආව අර විරෝධය. අර ලාභය අස්සින් විරෝධය ආවේද? අදත් ලාභය අස්සින් විරෝධය මතුවේ. තේරුණාද? ඒක තේරෙන්නේ නැති වුණා කාටද? ඔන්න වෙන්න පුළුවන් අපිට හිතන්න. දැන් බොහෝ දෙනාට ඒකනේ වෙලා තියෙන්නේ. මේ කර්මයේ පරිසම්දෙන්ද මේ එයා <clears throat> විහිං කර්ම අඳු එක්කාසු කරන. ඒ අඳු හැංගිලා පිළා තමයි ඊට පස්සේ අයියෝ බන්නා වෙච්ච වැඩේ මේ බන්නා කීකේ මරියුරු ගන්නවා මේ කම්කස් වල තියෙන එකත් කරදරේ. ඔළුව කපනවා මේ පාළුවේ ලොකු හැල්ලක් ඇවිල්ලා කියලා. ජී යනවා පෙරක දොරට. ඒ කාසු කරපෑනේ මොන ඉන්කම් ටැක්ස් එකක් ගන්නෑ. ජිනදාගේ ලම්බු කරන් කරනවනේ නේ. අන්ත ඒකමයි ජිනදාත්තට ජීවේ. එතකොට මේ පුණ්‍යෝනි සං අපුණ්‍යෝනි සංඛාරයක් වැඩ කරගත්තේ මං කිව්වේ. ඒ නරක හිතක් ඉදා යම් සංවිධානයකින්ද ආවේ ඒ සංවිධානයට එනකොටම අර හිතේ තේරෙන්න අන්නේක යන්නේ අර කිව්ව අනිමිත්ත ස්වરૂපේ නැත්තම් හැම එකකදීම සැපම් ඉන්න පුළුවන් ස්වરૂපය Tamange සිතේ පවත්වා ගන්න නම් අර අபிසංකාර වලින් දේවිච්ච සත්‍යයක් හිතේ උදා කරගන්න ඕනේ දැන් දේවදත්ත අනේ අසරණ මිනිසයා මේ මිනිසයා හරිය කරදරයකට උනේ මහාන කලෙත් ඕක දැකලා බුදුහාමුදුරුවෝ මේ මිනිසයා මානසාමාරියට චෙක්කනේ එයාගෙන් ලැබෙන ওই කරච්චල් ඔක්කොම විඳින්න ඕනේ මට ඇති දෙයක් නෑ ඒකේ නමුත් මම සසරින් ගොඩ එන්න යම්පිරියෝ එක්කම කට්ට කට්ටවත් කපා දාන්න කඩා ගන්න උදව් කරන්න කියන හැඟීම. ඒ තැනත්තා අන්තිමට අර අවසාන අවස්ථාවේදී අනේ බුදුහාමුදුරු සමාකර සමාකර ගන්න ඕනේ අනේ බුදුහාමුදුරු මට සමා වේවා කියලා හිටි. අන්න එකඟ වෙච්ච වෙලාව අන්න යාගේ අර పూర్ව මේවක දෙගරලා කැඩිලා වෙනස් වෙච්ච වෙලාව. ඒකට දැන් අපි අපේ සිතට යම් කිසි දෙයක් පිළිබඳව සබ්බ සබ්බ වේගයක් මතුවේ නොනනම් මේක වෙනස් කරන්න බෑ ඒක කොච්චර කවුරු කියවත් මම ඒක කර ඒ කියන එක තමයි අපුඤ්ඤාවි සංකාරය. එතකොට පුඤ්ඤාවි සංකාර කියලා තව එකක් තියෙනවා අපි එකක් ටිකක් හැමීමක් දෙනවා මොකද්ද යම් යම් අයට යම් යම් පුළුවන් කාරකම් පෙනුම තියෙනවා. නමුත් කතිකත්වයේ තියෙනවා. සමහරුන්ට යම් යම් දේවල් නිෂ්පාදන ශක්තිය මේ කියලා තියෙනවා. ඒව උඩ ඒ සමාජයේ පුණ්‍යමය ශක්තියක් හොඳ සිතිවිල්ලක ප්‍රතිපරයක් කර අතින් ගියාට ඉස්සරහට එන වෙලාවට එයා ඒක ආශ්‍රය කරගෙන උදන් වුණොත් අව මට මම මෙහෙම කෙනෙක් මට මෙහෙම කරන්න පුළුවන් ඒ කියන ඒවට මට යටත් වෙන්න බෑ ආදී වශයෙන් ගත්ත හැටි අර පුඤ්ඤාභි සංකාර වලින් සමහර යම් කිසි බැඳීම් ස්වરૂපයකට පත් වෙන ආකාරය. <clears throat> මේක පුළුවන් කාරකම් තියෙනවා ඔක ඇස්සේ ඉතින් ඒවා විස්තර කරන්න වෙලාවක් නෑ. අන්න ඒ පුඤ්ඤාදි සංඛාරවල ඒ පුවංකාරකම දැන් වන්න අපි ඒකට ගත්තොත් අර සංජය බ්‍රාහ්මණය කියන කෙනා සංජය බ්‍රාහ්මණය කියන කෙනා යම් කිසි ධ්‍යාන ශක්තියක් දිනු කරලා අපි අභිඥා උපදවපු තාපස කෙනෙක්. දැන් මේ පුඤ්ඤාභි සංකාරවල හැටි කියන්නේ මේ. එතකොට ಸರಿ ಮುಗಳಂಬೆಗೆ ಕೋಲಿಕೆ ಪ್ರದೇಶ ಜನ್ನ ඔයාගාව ඉගෙනගෙන හිටිය සංයෝගාක්ෂණය ගාව. එයා සායන උගතේ. ධ්‍යානලාභී. සරි මේ උපදිස්ස පරිද්දාජිකය බුදුහාමුදුරුවෝ ගැන අහලා කෝලිතකෙන් තමයි යාළුවත් එක්ක බුදුහාමුදුරුවෝ හම්බෙලා කතා බස් කරලා නැවත ඇවිල්ලා සංයෝගාක්ෂණයට කිව්වා ගොයියෝ බුදුන් වහන්සේලා කියන්නේ මේ ලෞකික වශයෙන් ධ්‍යාන ශක්තියක් අභිඥා බලයක් විතරයි. ඕකෙන් කරන්න දෙයක් නෑ. ඔතනින් එන ඔබ දන්නේ. දැන් සීග්ගිතින් නිදන් ලෝක උදව් වෙන්නේ නෑ. ඒක නිසා ලෝතර බුදුන් ලෝකේ වැඩ ඉන්නවා. සම්මා සම්බුද්ධය ඒක නිසා මේ ඔක්කොම අත්හැරලා දාලා මේ අපිට යන එනවා යන්නේ කියලා. ඒකලා කියන කල්. අම අවුරුදු ගාන. ගෝලේ විතර ගාන පියවරාගෙන ඒ ආයත චිත්ත ශක්තිය දිනු කරන්න හිතෙන් ගන්න ගන්න හිතේ. දැන් මම ඒ උත්තරය කවුරු හරි තනත්ත ගාවට ගියොත් මම ගෝලෙක් වෙනවා. ඒක වරමගේ අර තිබිච්ච තත්ත්වේ. අර ලැබි ඒ යාගේ තත්ත්වය රකින්න යන්නේ. නමුත් මරණිත් එක්ක තත්ත්වය වෙන්නේ කියලා හිතන්න බෑ. මොකද පුණ්‍යාන සංඛාරවල අර අභිමානයක් ඒකේ වේගයක් එයා බරට අරගෙන එයා කරමි කියලා හිතුවා. ඒ නිසා තමන්ගේ පුලුවන්කාරකම් යන්තරම තියෙනවා ඒ සියල්ල ඔක්කොම తాවකාලික අයිතිවාසිකම් ගැන හිතලා ඒ අවස්ථාවේ මොන එකක් නිසාවත් මොන එකක් නිසාවත් මගේ මේ මේ මේ ඉතින් වැඩගත් චිත්ත ස්වરૂපය වෙනස් කරන්නයි කියලා හැඟීමක් ගත්තොත් අන්නේ තමයි අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කියන දෙක ආනන්දාභි සංකාර කියන මේ තුන වෙනස් කරන්න පුළුවන් ආනන්දාභි සංකාරය කියන්නේ තවත් එකක් ඒ නිසා තමන් ධ්‍යාන වලට සමාජය පුරුදු වෙනවා ඒකෙත් තියෙනවා ওই චිත්ත ශක්තියට ව්‍යාකූල කරන தත්ත්වය මොකද්ද? භාවනා කරමින් දැන් තමන්ගේ සිතේ වල තියෙන කිනකු සින්සින්ව අත්හැරමින් යනකොට ඇවිල්ලා අර සියලු කලිස් නැති කරන අදහසට අනුව වැඩ කරන අවස්ථාවට එනකොට අර අතීතේ භාවනා කළා අතීතේ භාවනා කළා ධ්‍යාන පුරුදු කළා කියනවනම් ඒ සෙව්වට එනකොට කෙලෙස් අඩුවෙනකොට ධ්‍යානයට වැටෙනවා කියන්නේ. ඊට පස්සේ මුදිට කරන්න බෑ ආ ධ්‍යානෙන් යුක්තව ඒ සතුට භුක්ති විඳින්න ඉන්නවා කියලා. ඉන්නේ හට යනවා. අන්න ඒකට කියන්නේ ආනින්ජාග සංකාර. ඒක නිසා කීප පැත්තකින් අපි සසරේ එක්කාසු කරපු අයිතිවාසිකම් කීප පැත්තකින් අපි සසර නඩවල දුක්ගෙන්න උදව් වෙනවා. ඒ සියල්ලම අභිභාග්‍ය තමගේ ජීවිතය වශයෙන් කරගන්න බලාපොරොත්තු අයින් කරන්න ඕන අනුන්ගේ සනසන අදහස ගන්න ඕන. ඔය දෙකේ දෙන්නකොට ඒ කියන්නේ සියලු අයිතිවාසිකම් සකස් වෙනවා එයා දන්නේම නැහැ. ඒකට දෙකයි අපිට කරන්න තියෙන ඔක්කොම. මොකද්ද? එහෙන් බලාපොරොත්තු අපි අයින් කරනවා. යදින සියල්ලම පිළිගන්නවා. නමුත් මා හැම වෙලේම අනුන් සමසනවා මිසක වෙන කිසිදයක් මගෙන් නම් මා කරන්නේ නැහැ කියලා ගත්ත හැටි ඔය කියන මධ්‍යස්ථ භාවයට නිකම්ම තල් වෙලා යයි. ඒකයි අපි කිතියෙන් දැනගන්න ඕන. ඔන්න අපේ දේශනාව දැනට අවසන්. ඒ ඔක්කොම කියලා පාවිච්චි කරන්ද ඒක ලාභ ලබා ගන්න උවමනා කරන කොටස පෙන්නවා හැම වෙලෙම අනුන් සනසනවා අපි ඒ අයගෙන් අපි සනසන්නේ නැහැ ඒ අයගෙන් ලැබෙන එක ඉතාම සන්තෝෂෙන් මම බාර ගන්නවා නමුත් එයාව මම පුළුවන් හැටියට සනසනවා සනසෙන්නේ නැද්ද දන්නේ නැහැ නමුත් මා උත්සාහවත් වෙනවා ඔච්චරයි ඔන්න ඔය පොඩි ඉතාලම හැම වෙලෙම ගෙදර මහපාර බස් හැම තැනම හොඳ වෙනවා හොඳයි නම් යමක් අහන්න තියෙනවනම් අහන්න පුළුවන් මම හිතනවා එහෙම නැති ඇති පුළා යන්නේ පින්න පිරිස මේ ආදී තද උනන්දුවකින් මේ හන්නේ ප්‍රයෝජනය ගන්නට තද ඕනෑකම සිටේ තියෙන නිසා ඒකට මේ සම්බන්ධයේ ප්‍රමණක් නෙවෙයි කවදටත් මේවා තමයි ජීවිතේ ප්‍රයෝජනවත් වෙන්නේ ඒ නිසා ඒ ප්‍රයෝජනවත් ධර්මයේ ලෝතර අධ්‍යානන් වහන්සේ විසින් කරන දේශනාවෙන් තුලින් සීල දිව්‍ය රාජ සම්හාගේ ප්‍රකාරයෙන් සාහින්නේ සෑම ජනාමි ධර්මයෙන් ප්‍රයෝජනය ගැනීම ධර්මයේ උත්සාහයේ චීනාගේ සලකායිට සතුට අනුව සතුට ඉන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අනුව ස්ථානයටත් අප ප්‍රසුර කරන්නේ ස්ථානයටත් අනිත් සියලුම දීරාජ සමූහා මේ සතුටටපත් වේවා ඒ පිහිට මේ සෑම දිනාටම ලැබෙමින් තම තමන්ගේ ජීවිතවලට වැදගත්කම් තියනා වූ කරදර කම් කටුවේ මුලි මේ උසස් ගුණ සම්පන්න ජීවිත රටාවන් සකස් කර ගැනීම සඳහා දීගේ සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ විරාජ සමූහයටත් තම තමන්ගෙන් මෙසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් මොහොත පුණ්‍යකින්වත් ලෝසකින්වත් තම තමන්වත් මේ ශක්තිය ඒකාන්තයෙන් සියලු දුක් නිවාරන්නා වූ නිවන් මර්ම මොදේ හේතු ආන්සිත කරගෙන එත්තාවතා සම්මේ आकाशट्टागे यहाँ की उनकी लीला में समुद्र में अंशो लगे वाह अपराध අනුවාදිනසීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මෝ වද්දන්ති ආයුර්ණෝ සුඛං භවං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු